රූපාංගයෙන් සලෙලුවන් කුල්මත්ම රාගයට පොළඹනා දීප තුලයට වෙනින් කෙනෙක් නැත ලෙන්චිනා සමාන වූ විලසිනා සෝකයෙන් තම හිමියා නොදැක බොහෝ කුල් මත් වූ ගතියනා සාපයෙන් කොමල වූ ලෙන්චිනා සබ තුලට වෙන්න දැන් නික්මුණා